සීල සමාදානය අජ සීල සමාදානය මාර්ගඵල නිවන් මාර්ගඵල නිවන් පිණිසම හේතු වේවා තිසරණේන සත්වා ප්‍රමාදේන සම්පාදේ නමස්ස භගවතු වරහතු ඛේ ඥානං දුක්ඛ ඥානං දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදවන්තේ ඥානං ඥානං පුබන්ත අපරන්තේ සම්මාදිට්ඨිය මානවහන්සේවරක් මුක්තා පූජනීය වන්දනීය මහසන්ත බුදු සම්පන්න කාරුණික පින්තුනි තුමා සියලු දෙනා දැන් මේ සූදානම් සසර දුක්ගින නිස උතුරා බුදුරජාණන් වහන්සේ පම්පාවෙන් දේශනා කළ සත්‍යය කරන්න. බොහෝම වමනාවෙන් තේ සිත නොයෙක් නොයෙක් කරමුණු වල මේ ධර්මයේ ශ්‍රවණයෙම තල්කාරමුත් මතකද නොහැ ආදේශ පන්දිහම නොවන මට්ටමට අත්කල අපේ යාගන්දේ කල්පනා කරගෙන ඉන්න නිසා පින්වතුන් තමයි ටිකක් අපිම තම තමන්ගේ සම්පූර්ණ ධර්මයේ ශ්‍රවණය කරන්න දුක්ඛ සමුදය නිරෝධ මාර්ගය කියලා බුදුරජාණන් වහන්සේ නම් වන්දනාමාන කරන ඒ තථාගතයන් වහන්සේලාද ගරුතන්හි තබා සලකන තමන් වහන්සේව පවා සසර දුකපු ධර්මය බුදුරජාණන් වහන්සේ නොදන්නා කම නිසා බුදුරජාණන් වහන්සේ නැමති එකම ධර්මයේ නොදන්නා කම වෙන කම නිසා අවබෝධ කරගත්තයෝ හරියට පැටවලු පඹ ගාලක් වගේ ගෙතුණුවක් වගේ එතුණු පුල් කරගෙන පටලවාගෙන අපායස ඉපදෙමින් මැරෙමින් මැරෙමින්ත් දුවමින් සැරිසරමින් අපි හැමදෙනාම සත්‍ය ධර්මය අවබෝධ කර අවශ්‍ය වටපිටාව අපිට හැමදාම මගහැරුණා. ලෝකේ බුදුරජාණන් වහන්සේලා පහළ වෙලා මේ සසර දුක් නිවෙන ධර්මයේ දේශනා කරන්නට ඇති. අකලා බොහෝ සෙයින් ඒ කාලෙක එක්ක අපේ නිරේ ඉපදෙනවා. වගේම പ്രേත ලෝකෙ ඉපදිලා අපිට ධර්මයේ වර්ධිනවා. ලෝකෙ ඉපදිලා ධර්මයේ වර්ධිනවා. ඒ ධර්මයේ වර්ධිනවා. එහෙම නැතිනම් ලෝකේ බ්‍රහ්ම ලෝකෙක ඉපදිලා. භාගතුන් වහන්සේ ලෝකේ පාරලා ධර්මයේ දේශනා කරන අපේ මනුස්සමත්ම ග්‍රාම්‍ය වූ තථාගතයන් වහන්සේලා ලෝකේ පහළ වෙලා වටපිටාවෙම අපි ඉන්නවා. හැබැයි ශ්‍රද්ධාව නැහැ. වගේම අන්‍ය තීර්ථක වෙලා නිත්‍ය ස්ථිරලාවක බුදුරජාණන් වහන්සේ පහළ වෙලා ලෝකේ ධර්මයේ තියෙනවා මනුස්සවා කියන අරුතක් තේරුම් ගන්න පුළුවන් ඥාන ශක්තියදී අපට ඉන්ද්‍රිය තීක්ෂණකම් යුක්තයි සංගවා කියන අරුත් තේරුම් ගන්න තරම් ඥාන ශක්තිය බුදුරජාණන් වහන්සේ නමක් ලෝකේ පුණී මේ බුද්ධෝත්පාද කාලයේ මනුස්ස ජීවිතය සද්ධර්මය ලැබෙන වටපිටාව කියන කාරණා තුන එකට අපි මේ සසරේ මේ අත දිව්වේ සැරිස තමන්ගේ ජීවිතේ වටකම පේන්නේ බගෙන් වෙන නිසා අවස්ථාව ලැබෙනවා කියන එකත් ලේසි කුසලයක් නෙවෙයි. ඒ පැත්තෙන් අන්න බෙදලා අතට දුන්නා වගේ. පැත්තෙන් ගත්ත නිවන් දැක්කා වගේ මේ කාරණා තුන එකට එකට බරපතල තේරෙන්නේ නැහැ. නමුත් නිමා කරගන්න පුළුවන් වගේම පිමුතුනේ මේ චතුරාර්ය සත්‍ය පිළිබඳව ඇති අවබෝධය සහ අනවබෝධය කියන ධර්මතා දෙක මත තමයි බෞද්ධ අබෞද්ධ කියන තියෙන්නේ. වෙන්නේ මේ චතුරාර්ය සත්‍ය පිළිබඳව ඇති අවබෝධය සහ අනවබෝධය මතෙක්ම උත්සාහවත් වෙන්නේ කවුරුත් කැමති සැප ලබා ගන්න. නමුත් නැති කරන කාරණාව සැප ලැබෙන කාරණාව පිළිබඳ වැරදි දැක්මනොත් ඉබේමයි වැරදියට ගහගෙන යන්නේ. තිබුණොත් ඉබේමයි නිවැරදි මාව එකට මුල් වෙන්නේ මේ දුකම තෝකයක් දුකද ලෝකයක් දුක දන්නේ මිච්ඡා දිට්ඨි කියලා. ලෝකයකට බුදුරජාණන් වහන්සේ පහළ වුණ අපි ටිකක් බලමු බෞද්ධ නොවන ලෝකයා මේ දුක නැති කිරීම දුක්ඛ නිරෝධයේ පිණිස අනේ තියෙන්නේ දුක්ඛ නැව කොහොමද කියලා. කිනුතුනේ අපි පුද්ගල භාවයක් ගැන කතා කළාට පුද්ගල භාවයක් ආරෝපණය කරගෙන හිටියට මේ හැම ජීවිතයක මිච්ඡා එක්ක සම්මා කියන අංගාටක පැවැත්මක්. යනකටම ධිට්ඨිය පෙරට යනවා. අනුව තමයි හිත, කය, වචනය කියන තුන්දල ක්‍රියාත්මක වෙන්නේ. තරම් මේ ලෝභාගන යන්නට යන්නට ඇයි නිවන් පැත්තට නිකමට නැඹුරු වෙන පොඩි කරගෙන මේවා එකතු කරන්න යන්නේ හේතුව කියලා. අපි හැමයි එකම පැත්තකට මේ ගහගෙන යන්නේ. බැරිවම කියන්නේ මේ නිවන් පැත්තට ওই විදිහට කඩාගෙන යන්න මක ඉබේ වෙන්නේ නැත්තේ. දිත්තකට ලෝකයේ තුල ලෝකයන්ව ඒක අයගෙන් ප්‍රිය දේවල් වලින් වෙන්වීම හිත කැමති වෙන දේ බලාපොරොත්තු වෙන දේ මොළ දකින්නේ මේ දුක මේ දුක මත නැත්තම් මේ දුක තව සත්‍යයක පුද්ගලෙදි කියලා දකින්නේ එතකොට ওই වගේ දැක්මදී බුදුරජාණන් වහන්සේ දේශනා කළා යට ඕකට කියන්නේ දුක්ඛය ඇති වෙන හැටි දන්නවා ඇති වෙනවා මිල මුදල් නැත්තම් දුක ඇති වෙනවා ගෙවල් දොරවල් නැති වෙනවා දුක දුවා දරුවෝ නැති වෙනවා දුක ඇති. ඊපස්සේ ලෝකයේ දුක්ඛ නිරෝධයක් දකිනවා. ඒක දන්නවා. මොකද්ද කොහොමද තිබුණොත් දුක තිබුණොත් දුක නැතුව ඉන්න පුළුවන්. එයා ඇතිවීම දැකන දුක නැතිවීමෙන් යම් විදිහකටද ඒ විදිහට නිතරම හිත ඒ දිට්ඨියට අනුව සංකප්පය. සංකප්පය මොකද්ද? කාම සංකේතය ගෙවල් හදන හැටි හැම වෙලාවෙම හිතන. ඒ දිට්ඨියට අනුව තමයි සංකප්පය. මොකද දුක්ඛ නිරෝධයට කවුරු කැමති? ඒගොල්ලෝ දැක්ක දුක් නැති එක තමයි තිබුණු දුක එනවා. දිට්ඨියට අනුව උපදින සංකප්පය එකට කියනවා මොකක්ද? කාම නිරෝධය සාක්ෂාත් කරගන්න එයා මොකද කරන්නේ? ගෙවල් දුරවල් යාව කෙනෙකුට කරදර කරලා බැනලා ගන්න එයාගේ මනස හැම වෙලෙම තියෙන මේ දිට්ඨියට අනුව ඉතින් ඒ විදිහේ දෘෂ්ටියකට ඒ විදිහට හිතලා ගන්න සාක්ෂාත් කරගන්න ඕන විදිහට වචනේ උදව් කරගන්න. බෝධු කියලා කි දිට්ඨියට අනුවයි සංකප්පේ උදව් විකුණලා හරි දිසවරක විකුණලා ක්‍රියාව ඒ පැත්තට පස්සේ මේ විදිහට හිතන්න මෙයාට උත්සාහය දීලා තියෙනවා. ඒ අහංගාට තමයි තින්වතුන්ට ඇයි මේ හැම වෙලාවෙම කාමයේ ගැන හිතන මේ ගන්නම මේ හිත කය වචන තුන්දර මෙහෙවන්නේ ඇයි? පුද්ගලයෙක් නෙවෙයි මේ හිත කය වචන කියන තුන්දර ක්‍රියාත්මක කරන්නේ සංකප්ප දික්ටි කියන ටිකෙන්. ඉදේම මිච්ඡා අංග 8 කියන ටික ගොඩ නැගිලා. බුදුරජාණන් වහන්සේ දේශනා කළා අඥානං දුක්ඛ සමුදය අඥානං දුකයි දුක එන දේ තමයි මෙයා දුක නැතිව දැකලා තියෙන්නේ විපරිතයි මේ දර්ශනේ. බව දුරවල් යාන වාහන ඉඩකඩ මිලවල විපරිණාම වෙනකොට විනාශ වෙනකොට තමයි ඒක කියලා එකතු කරන්න බැහැ වෙලා තියෙන්නේ. ඒ දුක එන දේ දුක නැතිවීමයි කියලා දුක නැතිවලා විපරිත දැකීමක් තියෙනකොට ඒකට කියන්නේ මොකද්ද? මිච්ඡා දිට්ඨිය. මේ ලෝකේ මේ විත කාමයේ පිටිපස්සේ යන්නේ නැරීමේ කල්පනා පහළ වෙන්නේ මොකද? දිට්ඨිය වැරදි. ආවේ කොමක් හින්දාද? දුක වැරදියට දැක්ක දුක ඇතිවීම වැරදියට දැක්ක දුකේ නිරෝධය වැරදියට දැක්ක. ලෝකයට ප්‍රශ්නේ දුකම තමයි. දුකේ දුක හඳුනාගත්ත ක්‍රමයේ දුක ඇතිවීම හඳුනාගත්ත ක්‍රමයේ දුකේ නැති හින්දා එයාගේ ප්‍රතිපදාවෙන් බලන්න දුක්ඛ නිරෝධ ගාමී ප්‍රතිපදාව කියලා ওই විදිහට හැතරෙන්න ඕගලන්ට වෙනම භාවනාවක් කියලා එකක් තියෙනවද මුළු ජීම අංගාටි යුක්ත මාර්ගය වෙලා නේද හැම යෝගියෙම ඔයගොල්ලන්ගේ දර්ශනය සාක්ෂාත් කරගන්න යෝගොල්ලෝ මේ කටයුතු කරන්නේ කියන එක දන්නේ චතුරාර්ය සත්‍ය වෙනුවට ඒ සත්‍ය හතරම විපරීත දර්ශනයක් ඇතුව ඒ දර්ශනයෙන් මෙහෙවන ලද සිතකින් තමයි හිතන්නේ කියන්නේ කරන්නේ මේ මිත්‍යා අංගයවත් නැහැද මේ කියන්නේ කියන කාරණා දන්නා දන්නා වූ සත්තුන් වහන්සේගේ ධර්මයේ ඇතුළු නොකළ වූ බෞද්ධ නොවන ලෝකයාගේ දර්ශනය තමයි ඔක. බොහෝ විටක බලන්න අපේ ජීවිතවලත් කියන එක නෙමෙයි මම කියන ධර්මතාවය. අංගාට තමයි. ඊට පස්සේ සෝවාන් සකදාගාමි අනාගාමි අරියත් කියලා අපි පුද්ගල භව දිට්ඨිය මුල් කාරණාව කරගෙන සම්මාත්‍ය පුද්ගල කියලා ලෝකේ කතා කළාම මිච්ඡා දිට්ඨිය මුල් කාරණාව කරගත්ත මිච්ඡා අංගාට මේ අනාගාමී අධ්‍යයත් කියලා පුද්ගලය ගැන කතා කරද්දී සම්මාදිට්ඨිය මුල් වෙච්ච රහතන් වහන්සේ කියනකොට අංග 10ක්. දසහංගේ සමන්නාගතෝ අරහති උච්චති. රහතන් වහන්සේ කියන්නේ අංග 10ක්. මොන ඔය විදිහට තමයි ලෝකෙ තුල දුක නැති කරන්න මේ ප්‍රතිපදාව කියනකොට එක තැනක ඇස් වහගෙන ඉන්න එකක් නෙමෙයි. මුළු ජීවිතේම ප්‍රතිපදාව ලෝකෙ. ක්ෂණය වැරදුනහම ජීවිතේ ඊට පස්සේ සම්පූර්ණ අනිත් පැත්තට ඇති වුණාමත් එහෙමයි භාවනාව කියලා අය ජීවත් වීමෙන් තොර එකක් නැහැ. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ ලෝකේ පහළව දකින ක්‍රමයට දුක්ඛ අඥාන දුක්ඛ සමුදය අඥාන දුක්ඛ නිරෝධය අඥාන බුදුරජාණන් වහන්සේ දේශනා කළා දුක්ඛ ඥාන නිවර්දිව කෙනෙකුට දුක පිළිබඳ නුවණක් ඇති වෙනවා නම් ඇති වෙන්න ඕනේ ඇති කරගන්න ඕනේ කොහොමද? ජාතිපි දුක්ඛ, ජරාපි දුක්ඛ, ව්‍යාධිපි දුක්ඛ, මරණම්පි දුක්ඛං, අපේ සංපයෝගෝ දුක්ඛෝ පියේහි නලබති තම්පි දුක්ඛං. අදන කන්ද දුක්ඛ. ගත්තාම කෙටියෙන් කියන පංචපොය මම උපාදාන වශයෙන් ගත්තා වූ ස්කන්ධ පංචකයකයි මේ දුක තියෙන්නේ. මේ දුක පුද්ගලයේ ගෙනෙවේ ද මොකේද මොකද්ද පංච උපාදාන දුක්ඛ ස්කන්ධ ටික දුක්ඛ ස්කන්ධ ටික කියන නෝන තියෙන්නට ඕනේ. දුක්ඛ ස්කන්ධ ටික මම මගේ මගේ ආත්මය කියන දැකීම තියෙන නැති වෙන්නට ඕනේ. එතකොට දුක කියන එක පිරිසිඳ දැක්කොත් තමයි දුක කියන එක හරියට පිරිසිඳ දැක්කොත් තමයි මේ දුක මම දුක මගේ දුක මගේ ආත්මය කියලාට දුක කියන එක පිරිසිඳ දකින්න නම් පින්වතුනේ සංස්කන්ධය පිරිසිඳ දකින්න වෙනවා. අපි දුක පිරිසිඳ දැක්ක කිව්වොත් එයා පංච උපාදාන ස්කන්ධය පිරිසිඳ දැක්ක කියලා. අපි පංච උපාදාන ස්කන්ධය පිරිසිඳ දැක්කොත් එයා දුක පිරිසිඳ දැක්ක කියලා. පංච උපාදාන ස්කන්ධය පිරිසිඳ දකින්න නම් පංච උපාදාන ස්කන්ධේ හේතු ප්‍රත්‍යයයි. පංචපාදන ස්කන්ධය හේතු නිසා හටගත් එකක් හේතු නැතිව නැති වෙන එකක ඒක මම හෝ මගේ හෝ මගේ ආත්මය නෙවෙයි කියන දැකීමක් තියෙනවා මම හෝ මගේ හෝ මගේ ආත්ම නෙමෙයි නම් මගේ නෙමෙයි නම් මගේ ආත්මය නෙමෙයි නම් එහෙනම් මොකද්ද කොහොමද කියන ටික පෙන්වන ජීවිතේ එතකොට මේ චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න තමයි කිව්වොත් කවදාවත් චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න බෑ එතකොට පටිච්ච සමුපාද ධර්මයේ අර නාම රූප සලආයතන පස්ස වේදනා අපිට උපදින අත්දහලා ගන්න හැම වේදනාවම ස්පර්ශ ආයතන හයෙන් උපදින හැම වේදනාවම ඒ වේදනාව මගේ උනේ નિરાශයෙන්මයි ස්පර්ශය මගේ වෙනකොට වේදනාව මගේ වෙලා තියෙනවා ස්පර්ශය මගේ උනේ මගේ වෙලා රූපේ මගේ අන මගේ වෙලා සබ්දේ මගේ වෙලා හින්දා ඒ ආයතන මගේ කිය එක උනේ නාම රූප මගේ උනේ විඥානය මගේ ඒ විඥානය මගේ සිත මගේ උනේ උපාද සිද්ධාන්තයේ දැකීමෙන්මයි හේතුඵල ධම දැකීමෙන්මයි මේ වැරද්ද අතහැරෙන්නේ මම ඒකට ඔයගලන්ට උපමාවකට පංචපදනස්කන්ධ දුක්ඛ කියන තැන ධර්ම විස්තර කළොත් විඥාන නාම ධර්මතා පහ තමයි ස්කන්ධ පහම එකට ඔයගලන්ට උපමාවක් ඇටයක් වගේ දෙයක් ගන්න අඹ ඇටයක් වගේ දෙයක් ගත්තොත් ඒ අඹ ඇටයට කියන්නේ මොකද්ද බීජය කියලා. හේතුවක් කියලා. ඒ අඹ ඇටේ කෙතමනේ තියෙන පස් තියෙන පොළවේ හිටවු. බීජය පොළවේ රෝපණය කළා. තැබල බලාපොරොත්තු වෙන්නේ මොකද්ද? ගහක් පැලයක් නේද? ඊට පස්සේ මේ අඹ ඇටේ පොළවේ තියෙන ඕජාසාරය උදව් කරගෙන අඹ ඇටේ තියෙන ගති ගති ටිකත් වැය කළා පොඩි අංකුරයක් හැදෙනවා. එක් හැදෙනවා. ඒ අතුයිති මුකුත් නැහැ. මේ බීජ අංකුරේ පැලේ ටික ටික ටික ටික ලොකු වෙනකොට ටික වැඩෙන්න වැඩෙන්න වැඩෙන්න වැඩෙන්න අතුයි තියෙනවා. ඊට පස්සේ මේ ගහ හොඳට මෝරනවා. අතුවිටි ඇවිල්ලා හොඳට මෝරනවා. මෙරුවාම බාහිර පරාග පෝෂණය නිසා ගහත් හොඳට මොහ කරලා තියෙන නිසා මල් හැදිලා ගෙඩි හැදෙනවා. දැන් මේ හිතෝපු ඇටෙන් අපි බලාපොරොත්තු උනේ අපේ බලාපොරොත්තු කොතෙන්ද ගෙඩි හැදෙන තැන දක්වා විතරයි. ගෙඩි හැදෙන තැන දක්වා අඛණ්ඩව වෙන් කරන්න බෑ. ගෙඩි ටික අපි ගෙඩිය කඩලා අතට අරගෙන මේ අඹ ගෙඩිය මගේ කියනවා. මේ අඹ ගෙඩිය දරුවගේ කියනවා. නමුත් ඇත්තම කිව්වොත් අඹ ගෙඩිය කාටද ආйти කොතෙන්ද ආйти? ආйти නැට්ටට නෙමෙයිද? ගෙඩිය ළඟම හේතුව මොකද අඹ ගෙඩියද? අතු වල නිකම් අඹ ගෙඩි දිනවද? නැට්ටේ. නැට්ට කොහටද ආйти? අතු ඉති වලට. අතීත කොහටද ඇති? ගහට. ගහ අයිති කොහෙට? අඹ ඇටයට. අඹ ඇටේ කියන එක වැය වෙලා තමයි අඹ ගහ හැදුවේ. අඹ ඇටයකින් වෙන වැඩක් බලාපොරොත්තු වෙන්න පුළුවන්ද? දැන් අඹ ඇටේකුයි ගහකුයි දෙකක් තියෙනවද? නෑ. ඇටේ කියන එක වැය වෙලාමයි ගහ හැදුනේ නේද? ඊට පස්සේ ගහම වැඩෙනකොට අතු ඉතියාවේ. තේරෙනවා නේද? ඒ අතුවිති වල හැදෙන මේ අතුවිති වල gediy හැදෙන. එතකොට අපි හිතාගෙන ඉන්නේ අඹ gediy මගේ අඹ gediy තව කෙනෙක්ගේ කියලා කඩලා අතට ගත්තට නමුත් නියම විදියට ගත්තොත් අඹ gediy මගේ හෝ තව කෙනෙක්ගේ හෝ පුද්ගලයෙක්ගේ නෙවෙයි අඹ gediy හේතු ප්‍රත්‍යයයි. එතකොට අඹ gediy කියන එක තියෙයිද නැත්නම් නැතුව එතකොට නැට්ට තියේද අතු ඉති නැතුව. එතකොට කඳ තියේද අඹ ඇටේ නැතුව. ඔතන කෙරවලකින් හරි මැදකින් හරි මොනවා හරි දෙයක් අඩු කරන්න අයින් කරන්න පුළුවන්ද gediya කියන තැන ගන්න. අනුක්‍රමයෙන් එකින් එක එකින් එක සම්පූර්ණ වෙලා තමයි gediya හැදලා තියෙන්නේ නේ. අඹ ඇටේ නැති වුණු ගහක්. ගහක් නැති වුණොත් අතු ඉති නැහැ. අතු ඉති නැති වුණොත් නැටි නැහැ. නැටි නැති වුණොත් ගෙඩි නැහැ. ඇටෙත් තියනවා, ගහක් තියනවා, අතු ඉතිත් තියනවා, නැට්ටෝ උන්නේ ගෙඩි විතරක් තියනවා. කියන එකක් එනවද? අතු ඉතිත් තියනවා, ඇටෙත් තියනවා, ගහක් හැදිලා තියනවා. හැබැයි නැට්ටක් තියනවා, ගෙඩික් තියනවා, අතු ඉති නැහැ. කියලා එකක් ලැබෙනවද? ඇටේ තියනවා, අතු ඉති තියනවා නැට්ට තියෙනවා, ගෙඩි තියෙනවා, කඳ නැහැ. කියලා එකක් හේදෙනවද? තියෙන්නේ නැහැ. උපමාවෙන් මම පෙන්නුවේ විඥානයේ ප්‍රතිසන්දි වශයෙන් මෞකුසට දැස ගන්නවා කියන කාරණාව දකින්න ඕගොල්ලෝ අඹයටේ පොළවේ හිටෙව්වා වගේ කියලා. ඉද ප්‍රතිසන්දි විඥාන. හරිද? ඊට පස්සේ මේ ප්‍රතිසන්දි සිත දකින්න අර අඹයටේ පොළොවේ පස් තියෙන සිතමනේ තියෙන තැනට යට කෙරුවා වගේ. අඹ ඇටේ වැය වෙලා පොළොවේ තියෙන ඕජාසාරයත් උදව් කරගෙන ගහක් හැදෙනවා වගේ. මේ ප්‍රතිසන්දිසිත වැය වෙලා ඒ සිතේ තියෙන නාම ධර්ම වලට අනුව රූපය හැදෙනවා කියලා නාම රූප දෙක හදනවා කියන කාරණාවට විඥානයේ වැය වෙලා. දැන් සිතකුයි නාම රූප දෙකකුයි දෙකක් දකින්න එපා. තේරුණාද? අඹ ඇටයකුයි ගහකුයි ආපහු දෙකක් දකින්න එපා. අඹ ඇටේ කියන එක වැය වෙලාම තමයි ගහ හැදුවේ. ඒක මොකද මේ සිත කියන එක දැන් නාම ධර්ම උපද්දව උපද්දවන්න පවත්වන්න කියන එකට යෙදිලා තියෙන්නේ. ඒ උපදින උපදින නාම ධර්ම වලට අනුව තමයි මේ කනබුන ආහාරයෙන් හැදෙන ආහාරයත් උදව් කරගෙන රූපය හදා හදන්නේ. විඥානයේ නාම රූප දෙක හදන්න වැය වෙනවා. දැන් වෙන විඥානයක වෙන වැඩක් බලාපොරොත්තු වෙන්න එපා. විඥාන කියන එකෙන් උපරිම වැඩේ තමයි උපරිම ලක්ෂණය තමයි මොකද්ද? නාම රූප හදනවා කියන එක. දැන් මේ කෙනෙක් ලොකු වෙනවා කියලා කියන්නේ නාම රූප දෙක වැඩෙනවා. නාම රූප දෙක තමයි වැඩෙන්නේ. අපි දරුවා ලොකු වෙනවා කියලා හිතුවට කෙනෙක් ලොකු වෙනවා කියලා හිතුවට සතෙක් ලොකු සමාත් වෙනවා කියලා හිතුවට නාම රූප දෙක තමයි වර්ධනය වෙන්නේ. පහ හැදෙනවා. මුල් කාලෙදී මොටෙයියෙක් බීජයක් විතරයි තිබුණේ අතීතේ තිබුණෙත් නැහැ. ඒ වගේ මේ විඥාන නිසා නාම රූප දෙක හැදෙන මුල් කාලෙදී ඇහැ කන දිවනාසය ශරීරය මේව මොකුත් තිබුණ නැහැ. මේ නාම රූප දෙක ටිකක් ලොකු වෙනකොට මේ ගහ ටිකක් ලොකු වෙනකොට අතීතෙ විදිනවා වගේ විඥානපච්ච නාම රූපං වල නාම රූප ටික ටිකක් වර්ධනය වෙනකොට අතීති වේදන ගත හැ කන දිව නාසය ශරීරය කියලා. දැන් අඹ ගෙඩිය වැය වෙලා ගහක් හැදිලා අතීති වේදන නමුත් ලපටි. හොඳට උස්මහත් වෙලා මෝරන ඉද පරිපක්කිත ආයතන මේ ආයතන මොකරා යන්නේ. ඇටේ පැලවෙලා ගහ අතීති බෙදිලා ඊට පස්සේ කාලයක් යනවා මොකම හොරන්නේ. ඒ වගේ මේ ස්පර්ශ ආයතන 6 හැදෙනවා කියනකොට අර කන්දේ අතුයි තියාව වගේ කියලා දකින්න නැහැ කන දිවනාසේ ශරීරය කියලා. පස්සේ බාහිර පරාග පෝෂණය වගේ දකින්න මේ ආයතන වලට බාහිර රූප, ශබ්ද, ගන්ධ මේවා ගැටෙනවා. ස්පර්ශ වෙනවා. ස්පර්ශ නිසා සැප දුක් උපේක්ඛා වේදනා ඇති වෙනවා මේ හරියට ගහේ ගෙඩි හැදෙනවා වගේ. දැන් ඕගොල්ලෝ අපි කියන්නේ මේ සැප වේදනාව මගේ, මේ දුක් වේදනාව මගේ, උපේක්ෂා වේදනාව මගේ කියලා හිතන්නේ. gediya කඩලා අතට අරගෙන gediya මගේ කියලා හිතනවා වගේ. බලන්න දැන් මේ වේදනාව සැප හෝ දුක් හෝ උපේක්ෂා සහගත වේදනාව ආйти මොකේටද? ස්පර්ශයට, නැට්ටට. ස්පර්ශය ආйти මොකේටද? ආයතන වලට අතුවිති ටිකට නැත්තායි අතුවිති ටිකට ආයතන ටික අයිති මොකේටද නාම රූප දෙකට අතුවිති අයිති හඳට නාම රූප අයිති මොකේටද විඥාණයට අතුවිති මොකේටද අඹ ඇටයට එක් මේ ජීවිතයේ දකින්නවා දුක පිළිසිඳ දකින්න මේ දුක එන ලෙඩ වෙන මහලු වෙන මැරෙන දිරණ ස්වභාවයෙන් යුක්ත මේ කය මම හෝ මගේ හෝ මගේ ආත්මේ නෙවෙයි. මේ ආයතන එයා අඹ ගහක් වගේ gedhi හැදෙන අඹ ගහකුයි රූප දකින සද්ධාහන තමන්ගේ ජීවිතය අතර වෙනසක් නැහැ කියලා ස්වභාව දහමක්ම දකිනවා. වෙන මේ ජීවිතය මොකද්ද? ප්‍රතිසන්දි විඥානය නිසා නාම රූප වෙලා නාම රූප නිසා ආයතන වෙලා ආයතන නිසා ස්පර්ශ වෙලා ස්පර්ශ නිසා වේදනා වෙනවා. කොට එයා දකිනවා වේදනාවත් මම නෙමෙයි මගේ නෙමෙයි මගේ ආත්ම නෙමෙයි ස්පර්ශය නිසා ස්පර්ශයත් මම නෙමෙයි මගේ නෙමෙයි මගේ ආත්ම නෙමෙයි ආයතන නිසා ඇහැ මම ඇහැ මගේ ඇහැ මගේ ආත්මය නෙමෙයි මේ ඇහැ කන දිවනාසේ ශරීරය තමන්ගේ නෙවෙයි දන්නවා නාම රූප නිසා නාම රූප දෙක තමන්ගේ නෙමෙයි විඥානය නිසා මගේ නෙමෙයි එයා දන්නවා මේ අඹ ඇටේ මෙතෙන්ට කොහොමද මේට පෙර අඹ ගහේ තිබුණු ගෙඩිය ඇතුලේ තිබුණා එතකොට ඒකට විතරක් යනවා මේ මෙතන විඥානේ අඹ ඇටේ ඉඳලා ගෙඩි හැදෙන දක්වා වෙන ගහක් පෙන්වන්න බෑ එකම සිද්ධිය. ඊපස්සේ මෙතෙන්ට අඹ ඇටයක් වැටුනේ මේ ගහ ගෙඩි හැදන්න අඹ ඇටේ කොහෙන්ද කිව්වහම විතරක් යනවා අනිත් පැත්තට මොකද්ද? ඉස්සෙල්ලා අඹ ගහේ මේ විදිහමයි ඒ අඹ ගහත් හැදුනේ ඒ අඹ ගහේ ගෙඩි කාලා ගෙඩි වල ඇට ඉතුරු කරපු දෝෂේ නිසා ඉබේම පළවුණත් නෙමෙයි ගෙඩි කාලා ඇට විනාශ නොකළ නිසා ඇට ඉතුරු කරපු නිසා ඒ ඇට ඉතුරු කරපු ඇට විනාශ නොකරපු එකේ ඵලය තමයි මේ ගහක් හදලා ගහේ ගෙඩි හැදුන එක කියන එක අද මේ ගහේ හැදෙන ගෙඩි ඇතුලේ තියෙන ගෙඩි කෑවට කමන්නේ ගෙඩි ඇතුලේ තියෙන ඇට ඉතුරු වුණොත් අනිවාර්යෙන්ම එයා දන්නව මොකද්ද මේ විදිහෙම ගහක් හදලා ගෙඩි හදනවා කියලා. ඒ වගේ විඥානාමෘත සලායතන පස්ස වේදනා කියන මේ ටික දකින දුක ඔන්න දුක්ඛේ ඥානං. එතකොට මෙයාට ඕනන දුක්ඛ සමුදය ඥාණයට. මේ දුක්ඛ ස්කන්ධ ටික මෙතන ඇතුනේ කොහොමද? පුබ්බන්තේ ඥාණයට යනවා. අවිද්‍යා කර්ම නිසායි. පෙර අවිද්‍යා කර්ම නිසායි මේ විඥාන විඥානයේ පැමිණීමේ විඥාන නිසා නාම රූප සලආයතන මේ දුකට හේතුව දන්නවා දුක්ඛ සමුදය ඥානය එනවා උබ්බන්ති ඥානය හරහා දුක්ඛ සමුදය දන්නවා දුක ඇතිවීම දන්නවා දැන් කොහොමද මේ දුකට පෙර අවිද්‍යා සංකාරය පෙරත් වගේම විඥාන නාම සලආයතන පස්ස වේදනා කියන ධර්මතා පහක් වෙච්ච තැනක එදාද මේ ස්වභාව දහමක් මේ ස්කන්ධ පංචකේ හේතු ප්‍රත්‍යය කියලා දැනගත්තේ දැක්කේ නැති අවිද්‍යාව නිසා සත්ව පුද්ගල ආත්ම භාවයේ මම මගේ කියලා ගත්තා වූ වැරද්ද හේතු වුණා මේ දුක් වූ ස්කන්ධ ටික හටගන්න කියලා දකිනවා ඊට පස්සේ දුක්ඛ සමුදය ඥාන එනවා අපරන්ත ඥානයට අද මේ විඥානම් සලආයතන පස්ස වේදනා කියන ස්වභාව ධර්මතාවයක් වෙන තැනක මේ දුක පිළිසිඳ දකින්න බැරි වුණොත් ඒ ඇත්ත නොදන්නාකම නිසා මේ ස්කන්ධ පංචකයේ මම කියලා සත්‍යයක් කියලා ඒ තම මම ඒසු හමස්මින් ඒසු අත්තාති මේ මම මේ මගේ මේ මගේ ආත්මය කියලා අද ඇතුළු කළොත් අද ඇති කරගන්න අවිද්‍යා කර්මයට මේ වගේම විඥානය ප්‍රතිසන්දි වශයෙන් දැකගෙන නාම රූප හතර මේ වගේම ස්පයතන හයක් හදලා ස්පර්ශ වෙලා වේදනාවක් ඇති වෙනවා කියලා දකිනවා එයා. දුක්ඛ ස්කන්ධ ටික නැවත මේ වගේම හට ගන්නවා කියලා දකිනවා. දුක්ඛ සමුදය ඥානය කියන එක දකින්න තමයි පටිච්ච සම්පදාය අවිද්‍යාව පත්‍ය සංඛාරා කියලා පෙන්නන්නේ මේ දුකට හේතුව. අද වැරද්ද අද අවිද්‍යා සංඛාරයේ තිබුණොත් මතු නිබඳු දුක්ඛ ආයතන දුක්ඛ ස්කන්ධය හදනවා කියන නෝන යට තියෙනවා. ඊට පස්සේ දැන් යාට නුවණක් එනවා දුක් ස්කන්ධ ටික තියෙන්නේ මේ දුක් ස්කන්ධ ටිකද හේතු ප්‍රත්‍යය කියලා නුවණ එනවා ඊට පස්සේ දුක්ඛ නිරෝධේ ඥානය එනවා යාට අර උපමාවෙන් ගත්තොත් මේට පෙර ගහේ ඇට ඉදු නොකලනම් අද මේ වගේ ගහක් හදලා ගෙඩි හැදෙනවා කියන දෙයක් වෙයිද වෙන්නේ නැහැ අදට ඉතුරු නොකොළොත් අනාගතයට මේ වගේ ගහක් හදනවා ගහක ගෙඩි හැදෙනවා කියනක වෙන්නේ නැහැ කියලා හොඳට පැහැදිලි. ඒ වගේ පෙර අවිද්‍යා සංඛාරේ නොවුණා නම් අද මේ වගේ දුක් ස්පර්ශ ආයතන හය හැදෙන්නේ නැහැ. විඤ්ඤාය රූපයකට බැසගෙන නාම ආයතන හදලා මේ දුක් විඳින්න වෙන මේ ස්පර්ශය අද ස්පර්ශ වෙන්නේ නැහැ කියලා දකිනවා. අපරන්ති අරබය නිරෝධ ඥානය එනවා. දුක් වූ ස්කන්ධය දුක් වූ ස්කන්ධය හැටියට පිරිසිඳ දැකලා මේ දුක් වූ ස්කන්ධ ටික සත්‍යයේ පුද්ගලයේ ආත්මයක් කියන මම මගේ මගේ ආත්මයයි කියන වැරදි දෘෂ්ටිය නැති කළොත් නැති කළොත් අර ඇට ඉතුරු නොකරනවා වගේ වට කර්ම විඥානය පිළිටන්නේ නැහැ එහෙම නුරුවට මේ වගේ දුක්ඛ ස්පර්ශ ආයතනයි හදන්නේ නෑ නේද? මෙයා දකිනවා පංච උපාදාන ස්කන්ධය දකිනවා. පංච උපාදාන ස්කන්ධය ඇතිවීමක් දකිනවා. පංච උපාදාන ස්කන්ධය නැතිවීමක්. තත්තු දුකක් දකිනවා. දුක්ඛ සමුදයක් දකිනවා. දුක ඇතිවෙච්ච හේතුවක් දකිනවා. පුබ්බන්ති ඥානෙ, අපරන්ති ඥානෙ, පුබ්බන්ත අපරන්ති ඥානෙ මේ දුකට අතීත හේතුව දකිනවා. අපරන්ති ඥානය කියන්නේ අද වැරද්ද ඉතුරු කළොත් මේ දුක අනාගතයේ ඇති වෙන හැටි දකිනවා. උපන්තපරන්ති ඥානය කියලා කියන්නේ පෙර වැරද්ද නිසා අද මේ දුක හටගත්තා අද මේ වැරද්ද ඉතුරු කළොත් අනාහට ගන්නවා කියලා මේ දෙපැත්ත දකින්න. නිරෝධේ ඥානයක් එනවා මොකද්ද? උපන්තේ ඥානය එනවා පෙර අවිද්‍යාව නොවුනනම් අද මේ දුක නැහැ. අද අවිද්‍යාව කර්ම නැතිකොලොත් අනාගත පෙර නොවුනනම් අද මේ දුක වෙන්නේ නැහැ. අද අවිද්‍යාව සංකාරය නැතිකොලොත් මතුවට දුක් වූ ස්කන්ධය දුක දැකලා දුකේ ඇතිවීම දැකලා දුකේ නැතිවීම දැක්කොත් මේක තමයි යාගේ දිට්ඨිය. ඒකට කියනවා දැන් මේකට සම්මා දිට්ඨිය කියලා. එයා දුක දන්නවා පංච උපාදානස්කන්ධ දුක්ඛ. දුක කියන එක හේතු ප්‍රත්‍යයයි. කර්ම නිසායි. යා කර්ම අධිතුරු කළොත් අනාගතයටත් යනවා. දුක ඇති වෙන හැටි මෙහෙමයි කියලා එයා දකිනවා. දුක නිරෝධේ ඥානයි. දුක නැතිවීම පිළිබඳව තියන දැක්මක් තියෙනවා. මේ පංච උපාදානස්කන්ධ දුක අතීතේ නොවුනනම් අවිද්‍යා කර්ම වුණනම් අද මේ දුක විඳින්න වෙන්නේ නැහැ. ඉතින් අද මේ ස්කන්ධ ටික මේ දුක පරිහරණය කරමින් අද අවිද්‍යා සංකාර දුක පිරිසිඳ දැකලා විද්‍යාව උපදවාගෙන අවිද්‍යාව නිරෝධ කළා කර්ම නිරෝධ කළොත් මේ වගේ දුක්ු නෑ නේද කියලා දකිනකොට නිරෝධ ඥානය එනවා. කොටම ය මාර්ගය කියන එක උපදිනවා. මාර්ග ඥානය එනවා. දැන් මෙයාට මෙයාගේ දිට්ඨිය තමයි මොකද මෙයා දුක දකිනවා පංච උපාදානස්කන්ධයේ දුක දුක්ඛ සමුදය දකිනවා මොකද්ද පෙර අවිද්‍යා කර්මයි අදාවිද්‍යා කර්ම ඉතුරු කළොත් මේ විදිහට වෙනවා දුක නිරෝධය දැක්කා පෙරා විද්‍යා කර්ම නොවුනොත් අද දුක නැහැ. නමුත් දැන් වැරදුනා. අද අවිද්‍යා කර්ම ඉතුරු නොකළොත් මතුවට මේ දුක එන්නේ නැහැ කියලා දැක්කා. ඊට පස්සේ වුණ Nirodhe ඥානෙ දැන් මාර්ගයේ යාට උපදිනවා මොකද්ද? එහෙනම් දුක් වූ ස්කන්ධ ටික පිරිසිඳ දැකලා දුක් අවිද්‍යා කර්ම කියන ටික දුරු කළොත් නැති කරන්න පුළුවන් කියන දිට්ඨිය සම්මා දිට්ඨිය කියන එක තමයි මෙයාගේ මාර්ගය, ධිට්ඨිය. දැන් මෙයා හැම වෙලාවෙම හිතන්නේ ඒකට අනෙක් පැත්ත. සම්මා ධිට්ඨියට අනුව තමයි සංකප්පේ. දැන් කාම වස්තු ගොඩ ගහලා කවදාවත් මේ අවිද්‍යා කර්ම අවිද්‍යා කර්ම කියන ටික අයින් කරන්න බෑ. ඒ හින්දා මෙයාගේ හැම වෙලාවෙම දෙක්කම කල්පනාවක් තියෙනවා. අව්‍යාපාද කල්පනාවක් තියෙනවා. හිංසා අවිහිංසා කල්පනාවක් තියෙනවා. දැන් නිතරම මොන වැඩක් කෙරුවත් දුවදරුවන්ට උගන්වන්න කියලා ගියන් තොරක් හදන්න කියලා රස්තාවකට ගියත් යකින් තියෙන හැම වෙලාවෙම මේකෙන් ගැලවෙන්නේ කොහොමද කොහොම ඒ කියන්නේ කර්ම රැස් නොවන විදිහට ජීවත් වෙන්නේ කොහොමද කර්ම රැස් නොවන විදිහට මේ වැඩ කටයුතු ටික කරගන්නේ කොහොමද කියන කාරණාව තාපැත්තකින් දැක්කනේ අවිද්‍යාව නැතිව කර්ම නැතිව අවිද්‍යාව නැති වෙන්න කලින් මොකද්ද මේ දුක පිළිසිඳ දැක්ක යුතුයි එයා ඒ හින්දා ඉති රූපං ඉති රූපස සමුදය ඉති ඉති වේදනා ඉති වේදනාය සමුදය ඉති ඉති රූපං ඉති රූපස සමුදය අත්තංගෝ ඉති වේදනා ඉති වේදනාය සමුදය ඉති වේදනාය අත්තංගෝ මේ රූපය මේ රූපය ඇතිවීම මේ රූප නැතිවීමයි මේ වේදනාවයි මේ වේදනාව ඇතිවීමයි නැතිවීමයි කියලා වර්තමානික උදේවැය බල බල ඉන්නවා දැන් අතීත අනාගත තුන් කාලෙට යන්න ඕනේ නැහැ මාර්ගයේදී එහෙම යන්නේ නැහැ මාර්ගයේ උපදවා ගන්න තමයි චතුරාර්ය සත්‍ය අවශ්‍ය උනේ. සත්‍ය හතරම ගවේෂණය කළා ආපු උත්තරේ භාවිතා කරන වර්තමානයේ. හැම වෙලාවෙම වැඩට යද්දි එද්දිත් හැම වෙලාවෙම මේ රූපය මම කියලා මගේ කියලා මගේ ආත්මය කියලා ගන්නෙ නෑ දන්නවා ගත්තොත් කර්ම විඥානයේ පිටනවා බීජ හිටිනවා එහෙම වුණොත් මේ වගේම දුක් ස්කන්ධ ටික හදනවා කියලා මෙයා දන්නවා දුක නැති කරන්න කියලා උදේ ඉඳන් රෑ වෙනකම් වැඩ කළාට රෑ ඉඳන් හෙලි වෙනකම් වැඩ කළාට දුක ඇති වෙන විදිහටයි මේ වැඩ කරලා තියෙන්නේ කියලා කියාට පේනවා. දුකේ දුක ඇති වෙන විදිහට කටයුතු කළා දුක නැතිවීම බලාපොරොත්තු වෙන්න බෑ කියන එක එයාට හොඳට නුවණක් තියෙනවා. ඒ හින්දා එයා ජීවිතේ ජීවත් කරගන්නවා. අර නැදගත්ත දෙයක්. ජීවිතේ ජීවත් කරන්න, සුගන්තික කරන්න, රස්තාවල් වලට යයි, මිල මුදල් හරි හම්බ කරයි. නමුත් එයාගේ ඥාන දර්ශනය තියෙනවා රස්සාවල් කරකන්නේ මිලමුදල් හම්බ කරන්නේ දුක නැතුව ඉන්න නෙවෙයි. මේ ලෝකයේ තුල අර චාටුවෙන් ඉන්න. ලෝකයේ තුල අර විසෝකේ සමව හැසිරෙනවා. ඒ සඳහායි. නමුත් එයාගේ දර්ශනය වෙන එකක්. ලෝකයේ දර්ශනයට වඩා මේ දර්ශනය වෙනස්. මෙයා දන්නවා මේ දුක් වූ ස්කන්ධ ටික පිරිසිඳ දැක්කොත් දුක ඇති වෙන හේතුව නැති වෙනවා. එහෙම දුක නැති වෙනවා කියන දර්ශනය තියෙන. දැන් ඊට අනුව තමයි හැම වෙලෙම හිතන්නේ සංකප්පය. ඒ විදිහට දැක්මක් ඇති කරගෙන ඒ විදිහට හිතලා ඒ දර්ශනය සාක්ෂාත් කරගන්න විදිහට තමයි වචනේ හැම වෙලෙම උදව් කරන්නේ. තමන්වම තමන්ගේම පය පැකිල්ල වැටෙන්න තමන්ම දීකෝට හරහට දා ගන්නවා වගේ වැඩ කරගන්නේ නැහැ. එයා පුළුවන් තරම් Tamanට දුවන්න පහසු වෙන්න මාර්ගය හෙලි දෙලි කරගන්නවා. අද අපි කරන්නේ අපි දුවනවා, වැටි වැටි දුවනවා. ආපහු ආපහු දීකෝපේ එකතු කරලා ඇද ඇද අහක පින්නවත් පාට දාගන්නවා. ඈ ආයෙත් දහාගෙන අයියෝ මේ පාර හරි අමාරු යප්පා කියලා බොහොම අමාරුවෙන් කියන කෝටු ඇහිඳලා ඇහිඳලා දානවා. දාලා දුවන ගමන් ඉදිරියෙන් තියෙන අකු අතු ඉපල ඇද ඇද පාට දදා ඒවා අයින් කරනවා. ඕක තමයි කරන්නේ අපි. නමුත් එයා එහෙම කරන්නේ එයා ගියක් දොරක් හැදුවත් දුවදරුන්ට උපකාරයක් කළොත් නිස්සරණාද්යෙන් ඒක ඇලෙන්නේ නැතුව ඒක බැඳෙන්නේ නැතුව සසර ගෙවා ගන්න යටි දැක්ම ඇතුව උඩින් කටයුතු කරන උඩින් කාටවත් පේන්නේ තමන් වගේම කෙනෙක් කියලා හිතෙන නමුත් මෙතන තියෙන දැන් සම්මාදිට්ඨිය මුල් වෙච්ච අංගාට ඒ හින්දා කොහොම හරි වස්තු හොයන්නේ ඈ කේලම් කියලා පරස වචන කියලා හිස් වචන කියලා හොයන්නේ නැහැ සත්තු මරලා විස විලඳන් කළා මේ ප්‍රාණඝාත කළා මොන විදියට හරි හොයන්නේ මොන විදියට හරි ජීවත් වෙලා කරන්නේ එහෙම ඒ තරම් රළු නෑ ඒ මනස එහෙම කරන්න බෑ කියලා දන්නවා අනික ඒ තරම් උවමනාවෙන් කරන්න තරම් එයාට මේ වස්තු වල වටිනාකමක් පේන්නේ මොකද එයා දන්නවා දුක නැති වෙන්න කියලා ලෝකයා කරන මේ වස්තු එකතු කරන එක දුක ඇති වෙන දෙය කියලා එයා දකිනවා දුක නැති වෙන්න නම් වස්තු ඈත් වෙච්ච ධර්මයටයි දුක නැති වෙන්නේ කියන එක දන්නවා එයාට එතකොට මෙයා මේවා අයින් වෙන්න තියෙන දේ ඒ ලං කරගන්නවා කියන තරමට මෝඩ නෑ. යථාර්ථය. එතකොට ඒ සම්මා දිට්ඨියට අනුව තමයි එයා සංමා සංකප්පේ ඊට අනුව තමයි වචනය ක්‍රියාව ජීවත් එයාගේ යම් සිහියක් යම් උත්සාහයක් සිහියක් එකඟකමක් තියෙන අර සම්මා දිට්ඨිය ඒ දැකීම සාක්ෂාත් කරගන්න විදියට හිතණ්ඩයි කියණ්ඩයි කරණ්ඩයි ජීවත් වෙන්නයි යෙදෙලා තියෙන්නේ. එතකොට එයා ආර්ය අපි පුද්ගලයෙක් කියලා කිව්වට සම්මා අංග 8ක පැවැත්මක් තියෙනවා. එතකොට සම්මා අංග 8ේ පැවැත්ම වුණාම අපි කියනවා සිල්වත් පුද්ගලයෙක් හොරෙක් කියලා. දැන් S2 වහගෙන එක තැනක භවනා කරනවා එක එකක් නෙමෙයි මේ. මේ අංග 8 නේ තව පැත්තෙන් ගත්තොත් දැකීමකට අනුව හිත හිත කියනවා කරනවා ජීවත් වෙනවා කියන එක තියෙන්නේ. හිතින් හිතලා යම් දර්ශනයකට දැක්මක් ඇති කරගෙන ඊට අනුව හිතින් හිත හිත ඊට අනුව කියලා ඊට අනුව කරමින් ඊට අනුව ජීවත් වෙනවා ඒ හිතලා කියලා ජීවත් වෙන එකට උත්සාහයයි සියයයි එකකම යෙදිලා උපකාර වෙනවා එතකොට ධිට්ඨිය සම්මා වෙනකොට ඊතුරු අංග හතම ඊට අනුව නැඹුරු වෙලා තියෙන්නේ. එතකොට මෙයා දන්නවා මෙන්න මේ දුක දුක ඇතිවීම නැතිවීම නැති කරන මග කියන කාරණා හතර සම්පූර්ණ වෙනකොට දුක කියන එක නැති කරන්න නම් දුක කියන එක දුක ඇති කරන හේතුව නැතිකට යුතුයි දුක ඇති කරන හේතුව නැති වෙන්න නම් ඇත්ත දැක්ක යුතුයි කියන මේ දර්ශනය ඇවිල්ලා තියෙනවා. කොට එයාට ඉබේම එනවා පටිච්ච සමුපාද ධම්මයේ සුඥාන මෙතන තියෙන පටිච්ච සමුපාද ධර්මය. සත්‍යයක් පුද්ගලෙක් නේ පෙර අවිද්‍යා කර්මන්ත හේතුව නිසා අද මේ විඥාන නාමකලයන් පස්ස වේදනා. අද ඇති කරගන්න අවිද්‍යා කර්ම තණ්හා උපාදාන කියන කෙලෙස් ටික තිබුණොත් මතුවගෙන දුක් ස්කන්ධ ටිකක් හදනවා. කියලා දකිනවා. එහෙනම් පුද්ගලයෙක් ඉපදෙනවා කෙනෙක් ඉපදුනා පුද්ගලයෙක්ගේ දුක කෙනෙක්ගේ දුක නෙමෙයි දුක් වූ ස්කන්ධ ටික හට ගන්න හැටි හටගත්ත හැටි මේ දුක් වූ ස්කන්ධ ටික හදන හේතුව හැදීම නිසා මතුවට මේ වගේ දුක් වූ ස්කන්ධ හැදෙන හැටි කියලා දකිනවා කෙනෙක් මැරෙනවා කෙනෙක් නිවන් දකින්නවා නෙවෙයි දුක් වූ ස්කන්ධ ටික නිරුද්ධ වෙනවා කවුරුත් නිවන් දකින්නවා පුද්ගලයෙක් නිවන් දකින්නවා සත්වයෙක් නිවන් දකින්නවා මම දකින්නවා නෙවෙයි දුක්ඛ ස්ක මේ හේතු ටික නැති වුණොත් මේ දුක්ඛ ස්කන්ධය නොහට ගන්න බවට පත් වෙනවා අද මේ දුක්ඛ ස්කන්ධය හදන හේතුව නැති කළොත් මතු මේ වගේ දුක්ඛ ස්කන්ධයන්ගේ ඉදීම වෙන්නේ නැහැ ජාති නිරෝධය ඉදීම නැති වෙනවා දුක්ඛ ස්කන්ධයන්ගේ කෙනෙක්ගේ ඉදීම නෙමෙයි දුක්ඛ ස්කන්ධයන්ගේ හට ගැනීම වෙන්නේ ජන මරණ ශෝක පරිදේ දුක්ඛ දෝමන සුපායාසු ස්කන්ධයන්ගේ හට ගැනීම එකලා දුක්ඛ ස්කන්ධය නූපදවන්ට නූපදීම සැපයි කියන එක තමයි එයාගේ දික්තිය සම්මාදික්තිය. ඊට අනුව තමයි සම්පූර්ණ අංගාටම ඉදිරිය තියෙන්නේ. ඔන්න ওই දර්ශනය තමයි බෞද්ධ කියලා ඔන්න ওই දර්ශනය ලෝකෙට කියලා දෙන්න. ආ ගැඹුරුයි. මේ සත්පුද්ගල භාවයක් කුරු කරලා තියෙන අපේ මනසට ශුන්්‍යතාවයෙන් යුක්ත සත්පුද්ගල භාවයෙන් තොර ශුන්්‍යතාවයක් පිළිබඳව දහම් කරුණ කියනකොට ඒක හිත එච්චර සැසඳෙන්නේ නැහැ අපේ මනසට. නමුත් මෙන්න මේ ටික හරියටම දැනගත්ත කෙනාට දැකලා දුක ඇතිවීම නැතිවීම නැති කරන මාර්ගය පුබ්බන්ති ඥානෙ අපරන්ති ඥානෙ පුබ්බන්ත අපරන්ති ඥානෙ පටිච්ච සම්පන්නය ඥානං කියන මෙන්න මේ ධර්මතා අට කෙනෙකුට තේරුණොත් ඒ චතු තේරෙන්න නම් චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න පටිච්ච සම්පදාය අවශ්‍යමයි පටිච්ච සම්පදාය කියන්නේ චතුරාර්ය සත්‍යෙන් අනිකක්කුත් චතුරාර්ය සත්‍ය කියන පටිච්ච සම්පදායෙන් අනිකකුත් නෙවෙයි පටිච්ච සම්පදායේම මැද කොටස තමයි දුක්ඛ සත්‍යය පෙරපසු කොටස් දෙක තමයි සමුදය සත්‍යය මේ දුකට නිරෝධය අවිද්‍යා නිරෝධ සංකාර නිරෝධා කියලා මේ දුක්ඛ නිරෝධය පෙන්වන්නයි දුකේ ඇතිවීම පෙන්වන්නයි දුකේ නැති කිරීම පෙන්වන්නයි පටිසම්පාදේ තියෙන්නේ. මේ ටික හරියටම දකිනකොට දර්ශනයෙන් පහකට උතු කෙලස් ටික දුර වෙනවා. දර්ශනයෙන් පහකට උතු කෙලස් කියලා කියන්නේ සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කියන කෙලස් ටික. ওই කෙලස් ටික කිසිම වෙලාවක වීරිය නිසාවත්, සීලිය නිසාවත්, සමාධිය නිසාවත් නැති වෙන්නේ ඒක නැති වෙන්නේ ඥාන දර්ශනයකින්මයි. සහ වස්ස දස්සන සම්පදාය තයස්සු ධම්මා ජහිතා භවಂತಿ. ඔහුගේ දැකීමත් හා සමගම ධර්මතා තුනක් දුරු වෙනවා. සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්‍රත පරාමාස. එතකොට තයස්සු ධම්මා ජහිතා භවಂತಿ. සක්කාය අපාය හිත විපමුක්තෝ එයා සතර අපායෙන් මිදුණා චචා බිතානානි අබබ්බෝකාතෝ එයා ධර්මතා හයක් කරන්ට බහුයයි මොකද්ද දර්ශනයක් තියෙන කෙනා මව මරන්න පියා මරන්න දුෂ්ට ස්ථිති බුදුරජාණන් වහන්සේගේ ඇඟේ ලේසලවන්න රහතුන් මරන්න සංඝ බේදට කාරණා කාරණා පහයි මේ ශාසනයෙන් බැහැර විමුක්තිය සඳහා වෙන සාස්ත්‍රුන් වහන්සේ නමක් අදහනවා. ඔය කියන කාරණා හය කරන්ට අභෞයය වෙන්නේ නැහැ. එතකොට මේ හය කරන්නේ සතර අපාය මිදුණා කියනවා. ওই දර්ශනය දකිනකොට ඉබේමයි සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කියන්නේ. ඒ බලන්න හොඳට සක්කාය දිට්ඨිය කියන්නේ මොකද්ද? සක්කාය කියලා කිව්වේ පංච උපාදානස්කන්ධයට. දිය කියලා කියන්නේ පංච උපාදානස්කන්ධය අරඹය වැරදි දැකීම. රූප උපාදානස්කන්ධය අරඹය රූප උපාදානස්කන්ධය ආත්ම වශයෙන් දකිනවා. රූපේ ඇසුරු කරගෙන ආත්මයක් හෝ දකිනවා ආත්මය ඇසුරු කරගෙන රූපයක් හෝ දකිනවා රූපය නිසා ආත්මයක් දකිනවා කියලා රූපය මුල් කරගෙන දික්ක හතරක් වේදනාවම ආත්ම වශයෙන් වේදනාව නිසා ආත්මය ආත්මය නිසා වේදනාව වේදනාව ඇසුරු කරගෙන ආත්මය කියලා රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන ධර්මතා හතර කෙරෙහි ධර්මතා හතර කෙරෙහි මේ ධිට්ඨිය ඇති වෙනවා වේදනා සංඥා සංකාර විඥාන කියන ධර්මතා පහ කෙරෙහි හතරාකාර මේ දිට්ඨිය ඇති වෙනවා 20 ආකාර සක්කාය දිට්ඨිය කියනවා. දැන් වේදනාව දකිනකොට ස්පර්ශය නිසා කියලා එයාට වේදනාව ආත්මයක් හෝ වේදනාව ඇසුරු කරගෙන ආත්මයක් හෝ ආත්මය ඇසුරු කරගෙන වේදනාව පෙනෙයිද? නෑ. ස්පර්ශය නිසා සංඥා සංකාර දෙක හටගන්නවා කියලා දකිනකොට මේ සංඥා සංකාර දෙක ආත්ම හැටියට හෝ සංකාරයේ සංඥා සංකාර දෙක ඇසුරු කරගෙන ආත්මයක් හෝ ආත්මය ඇසුරු කරගෙන සංඥා සංකාරයක් හෝ දකීද නැහැ එතකොට ඇහැයි රූපයයි කනයි ශබ්දයයි කියන මේ රූප ටික නාම රූප නිසා ආයතන හැදුනා කියලා දකිනකොට මේ ආයතන ටික සත්‍ය ආයතන ටික මේ රූප ටික ආත්ම හැටියට හෝ ආත්මයක් ඇතුළු කරගෙන රූප පවතිනවා රූප අසුරු කරගෙන ආත්මේ පවතිනවා කියලා දකීද? මේ විඥාණය කර්මය නිසා හටගත්තේ මේ විඥානයේ නාම රූප ඇති කරලා තියෙනවා කියලා. විඥානය ඇති කරපැත්තත් විඥාණයෙන් ඇති කරන සිද්ධියක් දකිනවා කොට. මේ විඥාණය ආත්ම හැටියට විඥානය අසුරු කරගෙන ආත්මයක් තියෙනවා ආත්මය අසුරු කරගෙන සිතක් පවතිනවා කියලා සිත ආත්ම විදිහට දකීද? නෑ හේතු ප්‍රත්‍යය. යාට සක්කාය දිට්ඨිය කියන එක නැති වෙන්නේ බේමයි. ටම පුබ්බන්තේ කංගති අතහැරෙනවා. බලන්න දැන් ඊගාවට සක්කාදිට්ඨිය අතහැරනකොට විචිකිච්ඡාව කියන්නේ මොකද්ද? බුද්ධ ආදී අටතැනකදී සැකේ. ඒකේ පුබ්බන්තේ කංගති. ලෝකයට තියනවා. කොහොමද? පෙර අපි හිටියද? හිටියනම් කොහෙද හිටියේ? කොහොම ඉන්නේද්ද? මොකෙක් වෙන්නේද්ද? මොකෙක් වෙලා මොකෙක් වෙන්නේද්ද කියන ප්‍රශ්නේ තියෙනවානේ. චතුරාර්ය සත්‍ය අවබෝධ නොවුණු හැම කෙනෙකුටම ওই ප්‍රශ්න විසඳෙන්නේ නැහැ. නමුත් චතුරාර්ය සත්‍ය අවබෝධ වුණොත් ඔය දෘෂ්ටිය නැහැ. ඔය අදහස නැහැ. පෙර අපි හිටියද හිටියනම් කොහෙද හිටියේ කොහොම ඉඳද්ද ඒ කතාවක් නැහැ. එයාට පේන්නේ මොකද්ද? පෙරත් මේ වගේම ස්කන්ධ පංචකය හට ගන්නකොට පෙරත් මේ වගේම අඹ ගහක් ඇටයක් පැලවිලා ගහක් හැදුනහම ওই ගහේ ගෙඩි ඉතුරු කරපු හින්දායි මේ අද මේ ගහක් හැදුන කියන එකට සැක නැහැ. ඒ වගේ පෙර ජීවිතෙත් විඥාන නාම රූප ගලාගෙන පස්ස වේදනා කියන ධර්මතා ටිකක් ඇති වෙච්ච තැනක එතන ඇත්ත ඇති හැටි නොදන්නාකම නිසා ඇති කරගත්ත පුද්ගල සංඥාව කර්ම සිත හේතු වුණා මෙතෙන්ට එන්න කියලා දකිනකොට පෙර දුක්ඛ ස්කන්ධය තිබිලා දුක්ඛේ අඥානංකම නිසා දුක්ඛ සමුදය අඥානංකම නිසා කර්ම රැස් කරගෙන මෙතෙන්ට ආවා කියන කාරණාව දකිනකොට පෙර මම හිටියද හිටියනම් කොහේ ඉන්නද කොහොම ඉන්නද කියලා පෙනෙයිද අද දකිනවා අද ඇත්ත ඇති හැටි දැක්කේ නැත්නම් අද ඇති කරගන්න කර්මයට මේ වගේම දුක් ස්කන්ධය හට ගන්නවා කියලා අනාගතේ දැක්කොත් දකිනකොට මම ඉපදෙයිද කොහෙ උපදීද කොහොම උපදීද මොකෙක් වෙලා මොකෙක් වේද කියලා අපරාන්තය අරබය දුවනවද දුවන්නේ මොකද දන්නවා යා දුක් අද වැරද්ද තිබුණු දුක් ස්කන්ධය හටගනි අය කෙනෙක් ඉපදෙනව නෙමෙයි අද මේ වැරද්ද නැතිකොට දුක් ස්කන්ධය නැති කරන්න පුළුවන් කියන කාරණාව දකිනවා එතකොට පුබ්බන්ත අපරන්ත එකංකතියත් හැරෙනවා මම හිටියද හිටියනම් කොහෙන්ද මම මැරලා යයිද යනවනම් කොහාට යයිද කියලා මේ දෙපැත්ත අතහැරෙනවා. ඊට ඒ වෙනුවට එනවා පුබ්බන්ත ඥානය අපරන්ත ඥානය පුබ්බන්ත අපරන්ත ඥානය එනවා. එතකොට පටිච්ච සමුප්පාද ධම්මේසු ඥානං කියන ටික එනවා. පටිච්ච සමුප්පාද ධම්මේසු කංකති අතහැරෙනවා. සම්පදේ ඥානය. ඊට පස්සේ මේ ධර්මතාව ටික දකිනකොට මේ ධර්මතා මේ චතුරාර්ය සත්‍ය දේශනා කළ ශාස්ත්‍ර මහන්සේ ඒකාන්තයෙන් සම්මා සම්බුද්ධමයි. කියන්නේ හිතලා විතර්කගතව කියලා තියනවා නෙමේ. ඇත්තටම තමන් වහන්සේම දැකලම තමන් වහන්සේ දුක නැති කළාම දැටි කරන මාර්ගයේ ගිහිල්ලා දුක නැති කළාමයි මේක කියලා තියන්නේ කියලා බුදුරජාණන් වහන්සේගේ බුද්ධත්වයේ කෙරෙහි ප්‍රත්‍යක්ෂ ඥානයක් උපදිනවා යාට. බුද්ධේ කංකති අතහැරෙනවා. ස්වක්ඛාතෝ භගවතා ධම්මෝ භාග්‍යතුන් වහන්සේගේ ධර්මයේ මනාකොට දේශනා කළා තියෙනවා. මොනතරම් ඇත්තක්ද? අපි පුද්ගලයෙක් කියලා හිතාගෙන පුද්ගලයෙක් ඉපදෙනවා පුද්ගලයෙක් මැරෙනවා කියලා හිතපු තැනක තියෙන්නේ මේ මොනතරම් ඇත්තක්ද මේ පෙන්වපු ඇත්ත කියන එක Tamanට පේනකොට සුවක්ඛාතෝ භගවතා ධම්මෝ කියන ටික ඉබේමයි එන්නේ. ධම්මේ කංකතිය අතහැරෙනවා. ඊට පස්සේ සංගේ කංකතිය අතහැරෙනවා යම් කිසි කෙනෙක් මේ විදිහට දුක දැකලා දුක ඇතිවීම දැකලා දුක නැතිවීම දැකලා දුක නැති කරගන්න විදිහට පිළිපැද්දා ඒ පිළිපැදීම සුපටිපන්නමයි මනාව පිළිපැදීමක්මයි ඍජු ප්‍රතිපත්තියක්මයි කියලා සංඝයාගේ ඒ දුක්ඛ නිරෝධ ගාමිනී ප්‍රතිපදාව ගැන සුපිලිපන්න බව ගැන සැක සංකා දුරු වෙනවා යාළුවා එතකොට සංගේ කංකපි අතහැරෙනවා. එතකොට මෙයාට කාය කංකපි කියන එක අතහැරෙනවා. එහෙනම් මේ දුක් ටික ගෙවා ගන්නට සීලයක පිළිතුර සමාධි වඩලා මේ ඇත්ත දැක්ක යුතු තාපත්තකින් ගත්තොත් හිත කය වචනය කියන තුන්දොර සම්දික්කේ දුරු කරගෙන වායාම සති සමාධි කියලා හිතේ එකඟකම ඊට අනුව නැඹුරු කරගෙන මේ ධිට්ඨිය පිරෙන විදිහට හිතීමයි මේ දුක නැති කරන්න කරන්න තියෙන්නේ. කියන ටික මේ තියෙන්නේ අන්තිමට ආර්ය ශ්‍රැංග මාර්ගය කිව්වා. ඒ මේ ටිකයි කරන්න තියන්නේ කියන එක ගැන සැක නැහැ. බුද්ධ ආදී මේ ධර්මයේ දකින්නට බුද්ධ ආදී අටතන කෙරේ තියෙන සැකේ අතහැරෙනවා. ඊට පස්සේ සීලබ්බත පරාමාසය කියන එක එයාට ඉබේම යටහැරෙන්නේ. සීල වෘත පරාමාස කියන එක තමයි සීල සීලබ්බත පරාමාස කියන්නේ. සීල වෘත පරාමර්ශණය කරනවා, ස්පර්ශ කරනවා, ඇතිලිනවා, අතුල්ල ගන්නවා. මොකද මේ ශාසනයෙන් බහැර තියෙන එක එක සීල් වෘත ක්‍රම. ඒ කියන්නේ ගෝ වෘත කියලා එකක් තියෙනවා. හරකෙක් වගේ හිටියාම ඒකෙන් දුක අවසන් කරගන්න පුළුවන් කියලා දෘෂ්ටි තියෙන අය ඉඳලා තියෙනවා. ඒ අය නිතරම හරක් වගේ තමයි ඉන්නේ. ඊට පස්සේ කුක්කුර වත කියලා එකක් සමාදන් වෙලා තියෙනවා. ඒගොල්ලෝ බල්ලෝ වගේ තමයි ඉන්නේ. අතින් එහෙම කන්න ඇබිමට දැම්මම තමයි කන්නේ. කකුල් දෙකම අත් දෙකම හතරෙන්ම තමයි යන්නේ. මේ වගේ කුක්කුර වත කියලා එකක් තියෙනවා. මොකද ඒ විදිහට ඉතිහාම දුක ගෙවා ගන්න පුළුවන්. මේ ඔක්කොම දුක් නැති කරන්න තමයි ඔක්කොම හදන්නේ. ඊට පස්සේ ආජවෘත කියලා තියෙනවා. එළුව වගේ හැසිරෙනවා. ඊට පස්සේ පංචස්ථාපයෙන් දැවෙනවා. මොකද්ද පංචස්ථාප වෙනවා කියන්නේ? ඒ කියන්නේ හොද්දට දැඩි හිරු රස්නේ තියෙන තැනක ඉහේ ඉදනොත් ගිනි ගොඩක් ගහලා කකුල් දෙක පැත්තෙම ගෙඩි ගොඩක් ගහලා තමන්ගේ දෙපැත්තෙම ගිනි ගොඩවල් දෙකක් ගහලා මැද ඉරි එළි වෙනුයි මේ පස් පොළෙන්ම තවනවා. අද්දිකෝ කූරෝ කටුකෝ තියුණෝ දුක් වේදනාවන් මේ විද විද මොකද මේ තපසින් කෙලෙස් තවනවා. පුරාණ කර්ම විඳ විඳ අවසන් කරන්න ටික වැඩිපුර කර්ම දුක් විඳ තික්මට දුක් ගෙවෙනවා. කියලා ඉතින් දෙන දුක් වේදනා වැඩි. ඊට පස්සේ කටු මිටි ගහපු ඇඳන් උඩ නිදා ගන්නවා. එහෙනම් පුළුවන් තරම් ඉක්මනට ඉක්මනට දුක දීලා දුක ගෙවා ගන්න කියලා. ඊට පස්සේ හිම වැටෙන සීතලේ දිය සෙවල මාලා පැලඳගෙන ගංගානම් ගඟේ නැත්තම් ජලයේ කිමෙදෙනවා ආපහු උඩ යනවා ওই විදිහට කරනවා මෙන්න මේ වගේ වෘත්ත සමාදන් තියනවා තිබුණා ඒ වෘතයෙන් ඒ සීලයෙන් විසුද්ධියක් බලාපොරොත්තු මේ ditthi සම්පන්න ආර්ය ශ්‍රාවකයා ඒ වගේ දුක නැති කරන්න ඒ වගේ වෘත සමාදන් වෙනවා කියනවා මේ දර්ශනය තියෙන කෙනාට සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීල වෘත පරාමර්ශනය කියන ධර්මතරාපායෙන් මිදෙනවා මෙයා මව් මරන්න පියා මරන්න දුෂ්ට සිතින් බුදුරජාණන් සලවන රාහතුන් මරන්න සංඝ බේද කරන්න විමුක්තිය පිණිස දුක් නැති කරගන්න උපදෙස් ගන්න තව ශාස්ත්‍රවරයෙක් ඇසුරු කරන්න සුදුසු නෑ යන්නේ. කාරණා ටිකටපත් වෙනවා. ඉතින් මම මෙතෙන්දී මතක් කළේ පින්වතුනි ඇත්තට ඔකේ කියන තැන අපි පුද්ගල භාවයක් කතා කළොත් වැරද්ද හෝ නිවැරද්ද කියන තැනක තියෙන්නේ සම්මා අංගාට සහ මිච්ඡා අංගාටක පැවැත්මක්. ඉතින් ලෝකය කියලා කියන්නේ මිත්‍යා දෘෂ්ටිය මුල් කරගෙන මිත්‍යා සංකප්පයකින් යුක්තව හිතින් කියින් කිරින් කරලා ජීවත් වෙනවා ඒකට වායා උත්සාහයයි සිහියයි එකඟකමයි උදව් වෙලා කියන තැනකින් තමයි මේ වස්තු හොයන්නේ ඒද දුක්ඛ නිරෝධයයි මේ හොයන්නේ ඔගොල්ලෝ දන්නේ නැති වුණාට මේ රෑ ඕගලන්ට පේන්නේ සමහරට ඔෆිස් එකක වැඩ කරනවා ඝනකාධිකාරීකම කරනවා නැතිනම් මැකැනික් වැඩ කරනවා ඩ්‍රයිවිං කරනවා කියලායි පේන්නේ. නමුත් මේ කළා තියෙන්නේ මොකද්ද? දුක්ඛ නිරෝධ ගාමනේ ප්‍රතිපදාවක හැතිරෙන්නේ ඔක්කොමලා. ඕගොල්ලෝවත් දන්නේ නැහැ ඕගොල්ලෝ ගාව මෙහෙම දෘෂ්ටියක් තියෙනවා ඒ දෘෂ්ටිය විසිනුයි මේ මෙහෙවල තියෙන්නේ කියලා. මේ ඔය හිත කය වචනය කෙනෙක්ගේ නෙවෙයි. සංකප්පයට අනුවයි හිතින් කියින් කිරින් ජීවත් වෙනවා කියලා කියන්නේ හිතින් කීින් කිරින් මේ කියන කාරණා තුන ගැඹෙච්ච තැන ජීවත් වෙනවා කියනවා. ඒ ජීවත් වෙන්න හේතු වෙලා තියෙන ධිට්ඨිය. ඒ ධිට්ඨියට අනුව ජීවත් වෙනවා කියන එක කරන්න උත්සාහය තියෙනවා, සිහිය තියෙනවා, එකඟකම උදව්. අන්තිමට ඕගොල්ලෝ වැඩ කරනවා කියන තැනක වැරදි විදිහට දුක් නැති වෙන ප්‍රතිපදාවක් පුරනවා කියලා දකින්න. ඒ අද කීයක නෙමෙයි අනන්ත සංසාරේ ඉඳලා කලේ ඔතන වැරදි හින්දමයි සම්මා සම්බුදුල වෙන්නේ පහළ වෙලා දුක පෙන්නලා දුක ඇතිවීම පෙන්නලා දුක නැතිවීම පෙන්නලා නැති මාර්ගයේ පෙන්නුවේ මෙන්න මේ විදිහටයි දුක නැති කරන්න පුළුවන් වෙන්නේ කියන දර්ශනය හදාගන්න ඉතරයි සම්මා දිට්ඨිය තියෙනකොට ඊතුරු අංගහත ඉබේටම ඊට අනුව උපදිනවා. මිච්ඡා දිට්ඨිය තියෙනකොට ඊතුරු අංගහත ඉබේම ඊට අනුව උපදිනවා. අපි පුද්ගලයෙක් කියලා හිතුවට ලෝකයේ ශුන්්‍යතාවයක් අනාත්මෝ ශුන්්‍යතාවයක් තියෙනවා. මිච්ඡා අංග 8ක් සහ තව පැත්තකින් මිච්ඡා ඥාන මිච්ඡා විමුක්ති කියලා හම්බ වෙනවා මේ දර්ශනා කරගෙන ධ්‍යාන මට්ටම් වලට පස්සේ මේ පැත්තෙන් ගත්තාම මිච්ඡා අංගාට ඵලයටපත් වෙනකොට මේ මේ ශාසනය පැත්තෙන් ගත්තාම සම්මා අංගාට මාර්ගය ඵලයටපත් වෙනකොට අංග 10ක් වෙනවා. සම්මා ඥාන සම්මා විමුක්ති කියන කාරණා දෙකක් එකතු වෙනවා. මාර්ග සෝවා මාර්ග පුද්ගලයා කියන තැනක අංග 8යි ඵලයටපත් වෙනවා කියන තැනක අංග 10යි. මේ විදිහට අපි රහත් සෝවා මාර්ගස්ත පුද්ගලයා පලස්ත පුද්ගලයා අනාගාමී මාර්ගස්ත සකදාගාමී මාර්ගස්ත පලස්ත අනාගාමී මාර්ගස්ත පලස්ත මාර්ගස්ත පලස්ත කියලා කතා කරනකොට මේ අංග 8 සහ අංග 10 තියෙනවා. කලේ පින්වතුනි හැමදාම අපි පුද්ගල භාවයෙන් ඇතුළමින් පුද්ගල භාවයෙන්ම ජරා මරණ දුක් විඳා. ඉතින් මේ දුක අවසන් කරන්න අවස්ථාව අද ලැබිලා තියෙනවා මේ වගේ ධර්මයක් තියෙනවා දැනගෙන. ඉතින් මේ ධර්මතාවය ඇත්තටම ගැඹුරුයි. මේට වඩා එක එකකින් අහනකොට අපිට මේක නිබර වෙනවා සරල වෙනවා. ඉතින් බැරි නෑ. ඉතින් මේ චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න හැම දිනාම භවත් වෙන්න කියලා මේ අවස්ථාවේදී සත්‍ය නැමැති එකම ධර්මතාවය අවබෝධ කර නොගැනීම නිසා අපි හැම වෙලම කුතින්ද නෙමෙයි. හරියට චතුරාර්ය සත්‍ය දන්නේ නැත්නම් මොකද කරන්නේ? මේ චතුරාර්ය සත්‍ය දන්නේ නැහැ කියනකොට අපි දන්නේ මේ සත්‍ය හතරම වැරදි විදිහට. දුක ඇති වෙන දේ දුක නැති වෙන දේ හැටියට දුක නැති වෙන දේ දුක ඇති වෙන දේ හැටියට වැරදි දැකීමක් හදාගෙන දුක ඇති වෙන කාරණා එකතු කරන්න එකතු කරන්න ලං කරගන්න ලං කරගන්න දුක් වෙනවා වෙන දේ මිතුරෙක් හැටියට දකින්න දකින්න අපි ළඟට ගන්නවනේ හතරෙක් හැටියට දැක්කොත් නේ අපි අයින් කරන්නේ මේක කෙනෙකුට කරන්න බෑ පුද්ගල භාවයෙන් හරියන එකක් නෙවෙයි මේක පුද්ගල භාවයේ ගොන් වෙලා තියෙන්නෙම හැදිලා තියෙන්නෙම වැරද්ද මතින්. ඒමයි පුද්ගල භාවය කියන එක අතහැරෙන්නේ මේ ධිට්ඨිය ධිට්ඨිය નિවර්දි වෙනකොට පුද්ගල භාවයේ ඉන්න ක්‍රියාකාරකම් අතහැරෙනවා. ඒ සම්මා ධිට්ඨිය විසින් හිතින් කීින් කීරින් ඔක්කොම මෙහෙවනවා. ඒ නිසායි ලෝකෙ තුල නරකයි කියන වැරද්දක් කියන කිසිම දෙයක් වෙන්නේ නැහැ. මොකද ධිට්ඨියට අනුව ඇති වෙන සංකප්පය හැම වෙලාවෙම. නෙක්කම්ම සංකප්ප, අව්‍යාපාද සංකප්ප, අවිහිංසා සංකප්ප වෙනකොට කාමයේ එකතු කරන්නේ හිංසා කිරීම, මැරීම කියන කාරණාව හිතෙන් මේ වචනෙන් කයින් කෙරලා ජීවත් වෙනවා කියන එක වෙන්නම නැහැ. වෙන්නේ ඉඳ නැහැ. එතකොට අද වගේ අපි වගේ හිතලා නොකර ඉන්නව නෙමෙයි. දර්ශනෙම වෙන්නේ. ඔකට කියනවා අරියකාන්ත සීලය කියලා. ආර්යෙන් අපතේ ඉගෙන දිප්තිංච අනුපගම්ම සීලවා කියලා. මිත්‍යා දෘෂ්ටියට සිල්වතා මිත්‍යා දෘෂ්ටියකට නොපෙන්න දර්ශනයක යුක්තනම් කියලා කියනවා. මෙන්න මේ වගේ දර්ශනයක් තියෙනවා මේ තමන්ගේ මිදීම හදාගන්න හැම දිනම කටයුතු කරන්නසේදී මේ දේශනාව අවසන් කරනවා. ඒ වගේම මේ චතුරාර්ය සත්‍ය පිළිබඳව ආයම් වලින් කියලා දෙන්න ඉතින් හිතින් පටන් ගන්න භාවනා පන්තියේදී මම පුළුවන්. ඒ වගේම මේ මාර්ගයේ ටික ටික හරි ගමන් කරගන්න ගමන් කරන්න පුරුදු වෙන්න පුහුණු වෙන්න කියලා දෙන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් තමන් වචන දුක නැති කර ගැනීම නිදුක් බව අවශ්‍ය අය එකට ඉතින් දුක හොඳයි නම් කැමති නනාවට ගැටලුව. වෙනවා කියන කමින් තියෙනවා මොකද්ද දුකට කැමති කියන එක. එන කමින් කියනවා මොකද්ද දුකෙන් මිදෙන්නේ කියන එක. වචනේ හරියන්නේ නැහැ. මොකද අපි දැන් වෙන පැත්තකට අපි කියමු කැම්බරා පැත්තට යන පාරේ යමින් මට ඇඩිලේඩ් පැත්තට වේවා යවේවා කියලා හිතුවොත් යවේද? මාව ඇරෙලින් පැත්තට නම් යන්නත් එපා යැවෙන්නත් එපා අනේ මට නම් වෙන්නන්නවත් බෑ ඕනෙවත් නෑ මම කැමති නෑ මට ඕනේ ඇඩිලි මේ මේ මේ මේ කරාටක් තමයි ගේමින් ඇඩිලි පාර යනවා අපි හිතන ප්‍රාර්ථනා කරන දෙයද වෙන්නේ එහෙම නැතිනම් යන කරන දෙයද වෙන්නේ අපිට කලම් කිසි කෙනෙක් දුක මේ වස්තු තිබුණොත් වස්තු නැති වුණොත් දුක ඇති වෙනවා වස්තු තිබුණොත් දුක නැති වෙනවා කියන විදිහට කරමි. අනේ සතරනම් මට එපා නිවන් දකින්න ඕනේ නිවන් දකින්න ඕනේ නිවන් හොඳයි කියලා වචන කිව්වට හරියන්නේ නැහැ. කළා තියෙන්නේ මොකද්ද? දුක නැති වෙන්න වස්තු එකතු කරලා වස්තු තිබුණොත් දුක නැතුව ඉන්න පුළුවන් නැති වුණොත් දුක් වෙනවා කියන දැනකින් හිතල කියලා කරන ටික කරන් එහෙම වචන ටිකක් විතරක් කතා කරනවා මේ විදිහට. ඒකට හරියන්නේ නැහැ. ඒ නිසා තව කාලේ මනුස්ස ජීවිතයේ සද්ධර්මයේ තියෙන වටපිටාවක ලැබුණෙම පෙරපින් කරපින් මෙහෙම හරි වචනයක් ඕගලන්ට මේ මොහොතේදී හරි අහන්න ලැබුණේ ඕගොල්ලෝ සසරදී නිකන් හරි බණ කියන අහන පැත්තකින් හරි ගිහිල්ලා තියෙනවා ඒ හින්දා නැත්තම් මේ වගේ බණ පදයක්වත් අහන්න ලැබෙනවා කියන එකක්වත් වෙන්නේ මේ වහන්න හම්බ වෙනවා කියන තැනටත් මේ සසර දුකම අවසන් කරගන්න හේතු ඇති ඒ හින්දා මේ භාවනා පන්තිට එන්න මුල මුලුණා කියලා කාලකණේ කියලා හිතන්න එපා. නම් උත්සාහවත් වෙන්න gedara dore ඉඳගෙන අපි මෙන්න මේ වගේ ක්‍රමයනේ කියන කාරණාවට ඒ ධහම අවබෝධ කරගන්න මේ ශුන්‍යතා දර්ශනය තේරුම් ගන්න ටිකක් උත්සාහවත් වෙන්න ඕනේ කියලා හිතනවා මේ කල්පනා කරගන්න අද දවසේදී බොහොම ශ්‍රද්ධාවෙන් අවසන්ලා ඉල්ලා සිල් සමාදන් වෙලා තුන්රුවන් වදනා කළා භාවනා කළා ධර්ම